අපි තාම හරියටම නිවැරදිව මගට වැටෙන කම්ම නිවැරදිව මගට එන්න ඕනේ. ඒ නිවැරදි මගට එන්න නම් නිවැරදි මගට අවතීර්ණය වෙන්න නම් ගොඩාක් කරුණු කාරණා දැනගන්න තියෙනවා. දැක ගන්නත් තියෙනවා. ඒ තමයි තණ්හා මාන දිට්ටි කියන ධර්මතාවයන් අපේ සිතෙන් අයින් වෙනවද කියලා නිරන්තරයෙන් සිහියෙන් හා මනා නුවණින් ඉන්න ඕනේ. තාමත්ම හොඳ සිහියෙන්. මනා නුවණින් ඉන්න ඕනේ තණ්හාව ඡය වෙනවද? මානය ඡය වෙනවද? දික්කිය. එතන මේ වෙනකොට නම් අපි හිතනවා ගොඩාක් දුරට මේ දික්ටි කියන ධර්මතාවයන් අයින් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් තව තවත් දික්ටියට වැටෙනවා නම් අපි ඒ සඳහා මේ පටිච්ච සමුප්පාදය මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියට නැවත නැවත ඇතුල් කරලා තියෙන්නේ මේ දික්ටියට වැටෙන්න පුළුවන් කියන කාරණය. හැබැයි දික්ටිය සහ මුලින් අවසන් වෙච්ච කෙනෙකුට නම් නැවත දික්ටියට වැටෙන්න හේතුවක් නැහැ. එයා නිවැරදිව දකිනවා නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දැකගන්නවා මේ හේතු හා ඵල කියන ධර්මතාවය. හේතුන්ගෙන් සකස් වෙනවා කියන ධර්මතාවය. හේතු දකිනවා, ඵලය දකිනවා. ඒතර මෙය ඇතිකල්ලි මේ ඇත කියන ධර්මතාවය හොඳට පැහැදිලි වෙන්න ඕනේ. මෙය නැතිකල්ලි මෙය නැත මෙය උපදීමෙන් මෙය උපදී මෙය නූපදීමෙන් මෙය නූපදී කියන ධර්මතාවයන් හරියටම නැවත නොවෙනස් වෙන ආකාරයට පැහැදිලි නම් පිරිසුදු නම් ditthිය පිළිබඳව ගැටලුවක් නැහැ. ඒතර නමුත් ඉතුරු වෙනවා තණ්හා මාන ditthිය විසුද්ධි වෙන්නේ කාංකා විතරණ විසුද්ධියේදී. ඒතර ditthිය විසුද්ධි කරලා කාංකා විතරණ විසුද්ධියට එනකොට සැකය අවිශ්වාසය සාමුලින් නැති වෙන්න ඕනේ. ඉතින් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි කියන්නේ මග හා නොමග. එතන නොමග යන්නේ නැතුව නිවැරදි මගට අවතීර්ණය වෙන්න ඕනි. නිවැරදි මගට අවතීර්ණ වීම හඳුන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටම අවතීර්ණ වුණා කියන එක. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්තට. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් ඈතර කරන පැත්තට අවතීර්ණ වුණාද කියන එක හොඳට දැනගන්න ඕනේ, හොඳට දැක ගන්න ඕනේ. ත්‍රිතර ඒ ඒ තියන්නේ සසරෙන් ඈතර වෙන මගයි. ඒ කියන්නේ ලෝකෝත්තර පැත්තට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුණොත් සමාධිට්ඨිය සමසංකප්ප සමවාචා සමකම්මන්ත සමාජීව සමවායාම සමාසති සමාසමාධි. ත්‍රමේ ධර්මතාවයන් අට නැඹුරු වෙන්න ඕනේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් ඈතර වන පැත්තට. ඒ ඈතර වන පැත්තට නැඹුරු වෙනකොට මේ හතක් ධර්ම පිරිවර වෙන්න ඕනේ. අවසාන එක අපි දන්නවා සම්මා සමාධි කියලා කතා කරනවා. ඒ සම්මා සමාධියට එන්න නම් අංග හත පිරිවර වෙන්න ඕනේ. වට වෙලා එන්න ඕනේ. ඒ වට වෙලා නොයන තාකල්. ඒ කියන්නේ මේ අංග හත සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මේ අංග 7 වට වෙලාවොත් පිරිවර වෙලාවොත් චිත්ත ඒකාග්‍රතාවයක් ඒකටයි ලෝකෝත්තර සමාධි කියන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර පැත්තෙන් සම්පූර්ණයි. එතකන් ලෝකෝත්තර පැත්තෙන් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සම සමාධියක් ඇති වෙනවා. ඒ කියන්නේ සම්මා කියන්නේ ඒ සමාධිය හඳුන්වන්නේ ලෞකික පැත්තට. ඒ කියන්නේ රූපාවචර ධාන හා රූපාවචර ධාන. ඒතර රූපාවචර ධාන හා රූපාවචර ධාන උපදවපු කෙනෙකුට උපදවාගත්ත කෙනෙකුට අර ධර්මතා හත පිරිවර වෙලා නැහැ. ඒ කියන්නේ සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. අර රූපාවචර ධාන හා අරූපාවචර ධාන තුල මේ ධර්මතා හත පිරිවර වෙලා නැහැ. ඒ කියන්නේ එතන තියෙන සම්මාදිට්ඨිය නෙමෙයි කියන්නේ ඒක ලෞකික නිසා. ඒ කියන්නේ රූපාවචර ධාන අරූපාවචර ධාන ලෞකිකයි. ඒ නිසා තමයි එතන ලෝකෝත්තර පැත්තට සම්මාදිට්ඨිය නැහැ කියන්නේ. ඒ පිළිබඳව කල්පනා කිරීම ලෝකෝත්තර පැත්තට නෑ කියන්නේ ධානය ගැන කල්පනා කිරීම ධානය ගැන විතර්ක ਵਿਚාර කිරීම ලෞකික පැත්තට ඇතුල් වෙනවා. එතන එකත් සම සංකප්පයක් හැටියට සම දිට්ඨියක් හැටියට දේශනා කරනවා. හැබැයි ඒක අර කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකයෙන් ඈතර වෙන්න ප්‍රමාණවත් නැහැ. මොකද ධ්‍යාන තුලින් නිවන් දකින්න බෑ කියලා ප්‍රකාශ කළේ ඒකයි. ධ්‍යාන උපකාර කරගෙන විදර්ශනාව තුලින් නිවන් දකින්න පුළුවන්. එතකොට එහෙනම් දැන් ධ්‍යාන තුල ඉන්නකම් එතකොට අපි දන්නවා සමා වාච. එතකොට කතා වැරදි වචන කතා කරන්නේ නැහැ නේ බොරු කියන්නේ. කේලම් කියන්නේ පරුෂ වචන කියන්නේ වැඩකට නැති වචන කතා කරන්නේ හරි. ඒතකොට ධානසුවේ ඉන්නේ. රූපාවචර ධාන අරූපාවචර ධාන. මේක සම්මා වාචා හැබැයි ඒක ලෞකිකයි. මොකද වැලකිලා ඉන්න නිසා සම්මා වාචා. වැලකිලා ඉන්නවා. නමුත් ඒක දර නිවැරදිව සම්මා දිට්ඨි සම්මා සංකප්පත් එක්ක එකතු වුණොත් විතරයි ඒ කියන්නේ විදර්ශනාව පැත්තට නැඹුරු වෙලා විදර්ශනා ප්‍රඥාවත් එක්ක එන ඒක තමයි නිවැරදි සම්මාදිට්ඨිය. ඒක තමයි නිවැරදි කල්පනා කිරීම. ඒතර ඒ තුළ එන සම්මා වාචා තමයි ලෝකෝත්තර පැත්තට එන්නේ. දැන් ධ්‍යාන තුල වචනය රැකගෙන තියෙනවා. වචනේ උපකාර කරගෙන අකුසල් කරන්නේ. දෙතන ආරක්ෂා වෙලා තියෙනවා. හැබැයි ඒක ලෝකෝත්තර පැත්තට නෙමෙයි. ඒක ලෞකික පැත්තට. අරූපාවචර ධානවලත් ඒ වගේ. එතන ඒක සම්මා දිට්ඨි නිවැරදිව සම්මා දිට්ඨිය නෙමෙයි. ඒ කියන්නේ පිරිවර වෙලා නැහැ මේ අංග 7. සමාධිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති මේ අංග හත වට වෙලා එන්න ඕනේ පිරිවර වෙලා එන්න ඕනේ ඒ එන්නේ ලෝකෝත්තර සම්මා සමාධියදී ලෞකික සමාධියට ඒ හත පිරිවර වෙන්නේ එයි එතන නිවැරදි සම්මා දිට්ඨියක් නැහැ නිවැරදි සම්මා සංකප්පයකුත් නැහැ නිවැරදි සම්මා වාචාවකුත් නැහැ නිවැරදි සම්මා කම්මන්තේකුත් නැහැ. නිවැරදි වෑයමකුත් නැහැ. ඒ වෑයම ධාන උපදවලා රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උපදින්නයි ඒ වෑයම ඒ උත්සාහය උනන්දු. ඒතර ඒක ලෝකෝත්තර සම්මා වෑයම නෙමෙයි. ඒතර සිහිය එතන පවත්වලා තියෙනවා ධානය තුළ සිහිය සතිය. ඒතර ඒක සම්මා සතිය නෙමෙයි. සම්මා සතිය. ඒතර මෙන්න මේ අංග හත පිරිවෙලා වෙලා එනවා නම් ඒතර ධානය තුල තියෙන චිත්ත ඒකාග්‍රතාවය, තන්පත් බව. ඒතර උපාවචර ධානයේදී සිත හොඳට තන්පත්. සිත අරමුණේ රඳවල තියෙන්නේ. ඒතර අරූපාවචර ධානයේදී සිත හොඳට අරමුණේ රඳවල තියෙන්නේ. තන්පත් කරලා තියෙන්නේ. නමුත් ඒක ලෝකෝත්තර සම්මා සමාධිය නෙමෙයි. අර ඇයි අර අංග හත පිරිවෙර වෙලා නැහැ. සම්මාදිට්ඨිය නැහැ කියන්නේ ඒකයි එතන. ඒ කියන්නේ මිත්‍යාදිට්ඨිය නෙමෙයි එතන. ඒක කුසලයක්. රූපාවචර ධාන කුසලය. අරූපාවචර ධාන කුසලය මොකද නීවරණ නැති නිසා. ධානයට සමවැදුනහම නීවරණ ක්‍රියාත්මක වෙන්නේ රූපාවචර ධානයට. අරූපාවචර ධානයට සමවැදුනහම නීවරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කෙලස් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රූපාවචර ධානයේදීත් නැහැ. ඒතර කෙලස් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීවරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රූපාවචර ධානය. හැබැයි తాවකාලිකයි. කාලයකටයි සීමා වෙන්නේ. ඒ කාලයකට සීමා වෙන නිසා තමයි සම්මාදිට්ඨිය නැහැ කියන්නේ. සම්මාදිට්ඨිය නම් ඒ කියන්නේ කාලයකට නෙමෙයි සදාටම කෙලෙස්සා නීවරණ ප්‍රහීන වෙන්න ඕනේ. අන්න එතනට එන්න නම් ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්න ඕනේ. අන්න එතනදී ලෝකෝත්තර සම්මා සංකප්ප කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් ඈතර කරනවා. දැන් මේ කරුණ පැහැදිලි කරේ අපට මේ නිවැරදි ප්‍රතිපදාව, නිවැරදි පිළිවෙත, නිවැරදි මඟ තෝරගන්න ඕන නිසා. මඟ නොමඟ. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී පැහැදිලි කරන්නේ මඟ හා නොමඟ. එහෙනම් ධානය නිවන කියලා හිතන්න එපා. රූපාවචර ධානයත් නිවන කියලා හිතන්න එපා. අරූපාවචර ධානයත් නිවන කියලා හිතන්න එපා. හැබැයි නිවන් දකින්න මේක ප්‍රත්‍ය කරගන්න පුළුවන්, උපකාර කරගන්න පුළුවන්, උදව් කරගන්න පුළුවන්. මොකද ඒ චිත්ත ඒකාග්‍රතාවය විදර්ශනා ප්‍රඥාවට මේ ස්කන්ධ වශයෙන් බෙදන්න, ආයතන වශයෙන් බෙදන්න, ධාතු වශයෙන් බෙදන්න ඒ චිත්ත ඒකාග්‍රතාවය උපකාර කරනවා. විදර්ශනාව කියන්නේ බෙදා වෙන්කොට බලලා නිවැරදි ස්වභාවයන් තේරුම් ගැනීම ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ එහෙම් බලලා තේරුම් ගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙමෙයි. මනසින් දැකලා මනසින් දැකගෙන මනසින් දැනගෙන මනසින් දැකලා තීරණය කරන අනිත්‍ය දුක්ඛ අනාත්මයි ඕනේ. ඒ තමයි මග. ඒතර නොමග නැහැ. ඒතර නොමග දැන් අතන තියෙනවා. දැන් අනිත්‍ය. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ සඳහා ලස්සන දේශනාවක් තියෙනවා. සංයුක්ත නිකායේ. සංයුක්ත නිකායේ තියෙනවා අවිජ්ජා කියලා සූත්‍රයක්. මේ අවිජ්ජා සූත්‍රයේදී භික්ෂුන් වහන්සේ නමක් අහනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මේ එකම ධර්මයක් නැසීමෙන් මේ එක ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුර වෙනවා නම් විද්‍යාව උපදිනවා නම් එවැනි ධර්මයක් තියනවාද? හොඳට අහන්න මේක. යම් එකම ධර්මයක් නැසීමෙන් යම් එක ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුර වෙනවා නම් විද්‍යාව උපදිනවා නම් එවැනි ධර්මයක් තියනවාද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ භික්ෂුණව. එහෙම එකක් තියෙනවා. යම් ධර්මයක් නසනකොට අවිද්‍යාව දුරු වෙන විද්‍යාව උපදින එක ධර්මයක් තියෙනවා. ආය යන හාමුදුරුව ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ යම් ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුරු වෙනවා නම් විද්‍යාව උපදිනවා නම් ඒ සඳහා ඇති එකම ධර්මය මොකද්ද? භික්ෂු නම. යම් ධර්මයක් නැසෙනකොට අවිද්‍යාව දුර වෙනවා නම් විද්‍යාව උපදිනවා නම් ඒ එකම ධර්මය තමයි අවිද්‍යාව. දැන් මේ ඇවිල්ලා මේ බුද්ධියෙන් ගත යුතු ප්‍රශ්නයක්. බුද්ධියෙන් උත්තර සෙවිය යුතු ප්‍රශ්නයක්. මොකද මම නැවත කියන ප්‍රශ්නය හා බුදුරජාන් වහන්සේ දීපු උත්තරේ. එක ධර්මයක් නැසීමෙන් දැන් හාමුදුරුව අහනවා වික්ෂුන් වහන්සේ අහනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මේ එක ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුරු වෙනවා. දුරු වෙනවා නම් විද්‍යාව උපදිනවා නම් එවැනි එක ධර්මයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා භික්ෂුණම. අවිද්‍යාව දුර වෙන විද්‍යාව උපදින එකම ධර්මයක් තියෙනවා. ඊට පස්සේ හම්දුරහනවා මේ සානි භාග්‍යතුන් වහන්සේ. එහෙනම් ඒ එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුර වෙනවා නම් විද්‍යාව උපදිනවා නම් ඒ එකම ධර්මය මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුර වෙන විද්‍යාව උපදින ඒ නැසිය යුතු ධර්මතාවය තමයි අවිද්‍යාව. දැන් කියන්නේ එතකොට අවිද්‍යාවගේ අවසානය එහෙනම් අවිද්‍යාව දුර වෙනවා. අවිද්‍යාව නැසීමෙන් අවිද්‍යාව දුර වෙනවා විද්‍යාව උපදිනවා. දැන් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අර හාමුදුරුවෝ ඇහුවේ එක ධර්මයක් තියෙනවද මේ අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදවන්නේ? ඔව්. මොකද්ද? අවිද්‍යාව නැසන්නේ. එහෙනම් නසන්න තියෙන එකම ධර්මතාවය අවිද්‍යාවයි. දැන් ඊට පස්සේ අහනවා හාමුදුරුවෝ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ යම් කිසි කෙනෙක් කොහොම දැනගත්තොත් කොහොම දැනගත්තොත්ද අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදින්නේ දැන් අපට ඕනේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවා ගන්නනේ තොර විද්‍යාව උපදවා ගත්තා නම් යම්කිසි කෙනෙක් නිවැරදිව එතකොට එයා නියත වශයෙන්ම සසරින් නිවනට සසරෙන් මිදෙනවා සසරෙන් එතර වෙනවා මොකද අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව ඉපදුවත් දැන් ආයි හාමුදුරුවෝ අහනවා ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ එහෙමනම් ඒ අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදින්න නම් අපි මේ ධර්මයන් මොන විදිහට දැනගන්න ඕනේද මොන විදිහට දැක ගන්න ඕනේද? දැන් මෙතන දෙකක් අහනවා. ආම්දුරහන කරුණු දෙකක්. මොන විදිහට දැනගන්න ඕනේද මොන විදිහට දැක ගන්න ඕනේද? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා භික්ෂුණම. අස අනිත්‍ය වශයෙන් දැනගන්න ඕනේ අනිත්‍ය වශයෙන් දැක ගන්න ඕනේ. දැන් දෙකයි කියන්නේ. එතකොට බාහිර රූප අනිත්‍ය වශයෙන් දැනගන්න ඕනේ අනිත්‍ය වශයෙන් දැක ගන්න ඕනේ. ඒ දෙක නිසා උපදින සිත අනිත්‍ය වශයෙන් දැනගන්න ඕනේ අනිත්‍ය වශයෙන් දැක ගන්න ඕනේ. ඒ කර්ණු තුන එකතු කරන ස්පර්ශය අනිත්‍ය වශයෙන් දැනගන්න ඕනේ අනිත්‍ය වශයෙන් දැක ගන්න ඕනේ. ඒ ස්පර්ශය නිසා විඳින සොම්නස්, දොම්නස් මදහත්. අවස්ථා තුනක් තියෙනවා. ඇස රූප ඒ දෙක නිසා සිත කර්ණු තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා විඳීමේ සිත එතනට එනකොට තුනට බෙදෙනවා. ඒ බෙදෙන්නේ සොම්නස්, දොම්නස්, මදහත් වේදනා වශයෙන්. අනිත්‍ය වශයෙන් දැනගන්න හා දැකගන්න. කියනවා මේ ධර්මතා පහ. මොකද්ද? ඇස, රූප, දෙක නිසා සිත, තුන් කරුණ එකතු ස්පර්ශය, ස්පර්ශය නිසා විඳීම, තර නාම ධර්ම තුනක් හා රූප ධර්ම දෙකක්. දැන් මේ විභාග කරනකොට මේ ආකාරයෙන් විභාග කරනකොට දැන් කරුණු පහක් අපි විභාග කරනවා, පරීක්ෂා කරනවා. හැබැයි මේ කරුණු පහ විභාග කරනකොට පරීක්ෂා කරනකොට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැන් මෙතන අනිත්‍ය වශයෙන් විතරක් නෙමෙයි. දැන් සොම්නස් දොම්නස් මදහත් කියන ඒවා අපි දුක් වශයෙන් තේරුම් ගන්න ඕනේ අනිත්‍ය නම් දුකයි කියන එක. මේ ලෝකේ අනිත්‍ය නම් අස්තිර නම් ඒක අනිවාර්යෙන් දුකටයි තියෙකක් මිසක් සැපටයි තියෙකක් නෙමෙයි. හොඳට හිතන්න. හොඳට කල්පනා කරන්න. යම් ධර්මතාවයක් වෙනස් වෙනවා නම් විපරිණාම නම් තියන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්නවා නම් අනිත්‍ය නම් ඒක නියත වශයෙන්ම දුකට අයිති එකක් දුකට භාජනය වෙන එකක් දුක් උපදවන එකක් එහෙනම් දුකට භාජනය වෙන එකක් නම් දුක් උපදවන එකක් නම් ඒක තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි ඒක තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි එයි තමන් දුක් වලට අකමැති නිසා. එහෙනම් තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි එතන සිද්ධ වෙන්නේ. එහෙනම් එතන අනාත්මය තියෙන්නේ. ආත්මයක් නෙමෙයි. ආත්මයක් කියන්නේ නොවෙනස් වෙන එකක්. තමාගේ වශයෙන් පවතින එකක්. නෑ එතන තියෙන්නේ එතකොට අනාත්ම. ඒ ලක්ෂණය. ඒතර දුක්ඛ ලක්ෂණය එතන තියෙනවා. ඒ දුක්ඛ ලක්ෂණය එතන තියෙන්නේ අනිත්‍ය නිසා. මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මේ නිවැරදිව තේරුම් ගන්න ඕනේ නිවැරදිව අවබෝධ කර ගන්න ඕනේ නිවැරදිව වටහා ගන්න ඕනේ මෙච්චර කාලයක් අපි හිතපු ආකාරය වැරදි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරය නිවැරදිව දැනගත්තොත් හා දැකගත්තොත් අපි නිවැරදි එහෙනම් නිවැරදිව දැනගන්න ඕනේ නිවැරදිව දැක ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් නමට කියනවා භික්ෂු නම. එහෙනම් නිවැරදිව දැනගත්තොත් නිවැරදිව දැකගත්තොත් අවිද්‍යාව දුර වෙනවා විද්‍යාව උපදිනවා. විද්‍යාව උපදිනකොට ඒතොර අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නිවැරදිව දැනගන්නේ හා දැකගන්නේ කොහෙද? දැනගන්නෙත් මනසින්. දැකගන්නෙත් මනසින්. දැනගන්නෙත් මනසින් දැකගන්නෙත් මනසින්. ඇහෙන් දකින දේ වැරදි. සිතින් දකින දේ නිවැරදි. ඇහෙන් දකින්නේ පවතින දෙයක් හැටියට ඇහෙන් දකිනවා. මනසින් දකිනවා ඒක ඇතිවීම නැතිවීම. හොඳට බලන්න අපේ ඇහැට පේන්නේ වරද්දලා. ඒ තමයි යම් දෙයක් දිහා බලපුවාම අපට තියෙන දෙයක් හැටියට දැర్శණය වෙනවා. ඒ ඇහැට. ඒ දර්ශනය වැරදි කියන එකයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් නිවැරදි දර්ශනය. ආ ඒතොර නිවැරදි දර්ශනය බුද්ධියෙන්. ඒතොර බුද්ධියෙන් නම් නිවනට අදාළ වෙන්න ඕනේ. මොකද බෝධි බුද්ධියෙන් යන්නේ නිවනට. එහෙනම් මනසින් දකින්න ඕනේ. එතකොට ඇහෙන් දකින ඒ භෞතික වස්තුව අපි මනසින් දකිනවා නම් ඒක ඇතිවීම නැතිවීම එතන අනිත්‍ය දර්ශනය වෙනවා. ඕනම ඇසට පෙනෙන ඕනම වස්තුවක් ගත්තොත් ඇසත් එහෙමයි. ඇසට පේන යම් වස්තුවක් ගත්තොත් ඒකත් දැන් එහෙන් ඇහැක් බලන්න පුළුවන්. තව කෙනෙක්ගේ ඇහැක් පිළිබඳව අපේ පවතින ඇහෙන් බලන්න පුළුවන්. එතකොට අපිට පෙන්වන්නේ ඇහැක්. කියන්නේ තව කෙනෙක්ගේ හැක් අපිට පෙන්නනවා. ඔය හැක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැක් නැහැ. ඇසක් නැහැ. එහෙනම් මොකද්ද තියෙන්නේ? අන්න එතනට තමයි අපි සිත ගන්න ඕනේ. එහෙනම් මොකද්ද තියෙන්නේ? ඒතර අපි දන්නවා දැන් මේක අපි හොඳට කතා කරලා තියෙනවා. හොඳට විස්තර කරලා තියෙනවා. පැහැදිලි කරලා තියෙනවා. ඇස නිර්මාණය කරපු ධර්මතාවයට අපි යන්න ඕනේ. එතකොට ඇස නිර්මාණය කරපු ධර්මතාවය තමයි සතර මහා ධාතු. ඒතර අනිත්‍ය තියෙන්නේ සතර මහා ධාතුන්ගේ. ඇසේ නෙමෙයි අනිත්‍ය තියෙන්නේ. ඒතර ඇස අපිට නිට්ටය වශයෙන් පෙන්වන්නේ අපේ ඇහෙන් තවත් කෙනෙක්ගේ ඇහැ දිහා බලපුවම අපිට පේනවා ආයහක් තියෙනවා. ඒ දර්ශනය වැරදි. ඒතර නිවැරදි දර්ශනය තමයි මනසින් දකින්න රහ පිළිබඳව. ඒතොර ඇහෙන් යම් කිසි කෙනෙක්ගේ ඇහැදිහා දැක්කම ඇහැ පවතින බවක් පේනවා. එතකොට විද්‍යාමාන වෙන්නේ සම්මුතිය. හැවත් ප්‍රඥප්තිය. බෞද්ධ දර්ශනය තුල අවශ්‍ය වෙන්නේ පරමාර්ථය පරමාර්ථයෙන් දකින්න. ඒතර පරමාර්ථය විද්‍යාමාන වෙන්න ඕනේ. ඒතර පරමාර්ථය විද්‍යාමාන වෙන්න නම් මනසින් අර බාහිර කෙනාගේ ඇස නෙමෙයි දකින්න ඕනේ. ඒ ඇස නිර්මාණය කරපු ධර්මතාවයන්ගේ ක්‍රියාවයි. හොඳට හිතන්න, හොඳට කල්පනා කරන්න, හොඳට විමසන්න. නැත්නම් තේරෙන්නේ නැහැ. ඔච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. එයි තථාගතයන් වහන්සේ දේශනා කරන ඇසක ක්‍රියාවක් නැහැ. තියන්නේ ඇස නිර්මාණය කරපු ධර්මතාවයේ ක්‍රියාවක්. ඒතර අපි යම් කිසි කෙනෙක්ගේ ඇහැ දිහා බලපුවාම අපි සටහන මෙච්චර කාලයක් ඇඳගෙන තියෙන අපේ සිතේ සටහන ඇහැක් වශයෙන්. කන්නඩියක් ගාවට ගිහිල්ලත් අපට පේන්නේ ඇහැක් නම් තව කෙනෙක් ඉදිරියේ හිටගත්තාම ඒ ඉදිරියේ ඉන්න කෙනාගෙත් පේන්නේ ඇසක් නම් අපේ දර්ශනය වැරදි. දහමට අනුව. සම්මුතියට අනුව ගැලපෙනවා. දහමට අනුව ගැලපෙන්නේ නැහැ. දහම තුල ඇසක් ඇති බවක් කියන්නේ. දහම තුල කියන්නේ ක්‍රියාවක් තියෙනවා. එතකොට ක්‍රියාව ඇස නෙමෙයි. එහෙනම් අපි මනසින් දකින්න ඕනේ ඒ ක්‍රියාවයි. එතකොට ඒ ක්‍රියාව තුල තමයි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දැర్శණය වෙන්නේ. ඒකම අපි දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ තව කරුණු තියෙනවා. ඒ තමයි මේ ඇසහෙවත් ඒකේ ක්‍රියාව තුල අපේ සිත හොඳට රැඳිලා තියෙනවා. ඒ ක්‍රියාව තුළ සිත හොඳට රැඳිලා තියෙනවා. රැඳිලා තියෙනවා නම් අපි බුද්ධියට හේතු වෙන අංගයක් අපි සකස් කරගෙන තියෙනවා. බුද්ධිය කියන්නේ බෝධි. ඒතර බෝධිය කියන්නේ නිවන. බෝධියට අංග හතක් තියෙනවා. ඒකට කියනවා සප්ත බොජ්ජංග. සප්ත කියන්නේ හතයි, බෝධි කියන්නේ නිවනයි, නිවනට හේතුව අංග හතයි ඒ සප්ත බොජ්ජංග. එහෙනම් මනසින් අර බාහිර කෙනෙක්ගේ ඇස වෙනුවට ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව දකින්නවා නම් යම්කිසි කෙනෙක් ඒ දර්ශනය නිවැරදි ඒක සම්මා දිට්ඨියටයි ඇතුල් කරන්න වෙන්නේ. ඒ සම්මා දිට්ඨිය විදර්ශනා සම්මා දිට්ඨියයි විපස්සනා සම්මා දිට්ඨියයි. එතකොට එන්නේ ලෝකෝත්තරයි. දෙකයි අර මම මුලින් පටන් ගත්තේ මේ අංග හත පිරිවර වෙලා එන්න ඕනේ සමාධියට. එතකොට තමයි ලෝකෝත්තර සමාධිය වෙන්නේ. එතකල් ලෞකික සමාධිය. ඒ නැති තාක්කල් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැහැලා නැහැ. යම් කිසි කෙනෙක් හිතනවා නම් මම පව් කරන්නේ මම කර්මයේ විපාක දන්නවා. ඒක නිසා මම පව් කරන්නේ. ඒක සම්මාදිට්ඨිය. ඒ පිළිබඳව කල්පනා කිරීම සම්මා සංකප්පය. වචනේ බොරු කීමෙන් වැළකීම, ඒ ආදී වචන ආරක්ෂා කිරීම ඒකත් හැබැයි ලෞකිකයි. නිවැරදි කර්මාන්තයක් කරනවා, නිවැරදි දිවි පැවැත්මක් ගෙනියනවා. හැබැයි මේ විදර්ශනා ප්‍රඥාවක් නැහැ. එහෙනම් අර අංගහත පිරිවර වෙන්නේ හැබැයි අංගාට සම්පූර්ණයි. එතන චිත්ත ඒකාග්‍රතාවයකුත් ඇති. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකිකයි. අපට ඕනේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග හතක් පිරිවර වෙනවා. මේ අංග හතම වට වෙලා ඉන්නේ. වට කරගෙන ඉන්නේ. මොකටද? සමාධියට. චිත්ත ඒකාග්‍රතාවයට. සිතේ තන්පත් බවට. එතන තන්පත් කරලා තියෙන්නේ අර ධර්මතා වට වෙලා. ඒකටයි ලෝකෝත්තර සම්මා සමාධි කියන්නේ එතනයි ආර්ය අෂ්ටාංගික මාර්ගය චලසෝතාපන්න වෙනවා නම් ඒ පැත්තෙන් ඒ අංගහත වට වෙලා ඇවිල්ලා ඒකාග්‍රතාවයක් යම් වෙලාවක එන්න ඕනි. නැතු චුල්ලසෝතාපන්න වෙන්නේ සෝතාපන්න වෙන්න බෑ. එහෙනම් අපි දැන් අර මනසින් අපි දකින්නේ පුජ්‍යලයේගේ ඇහැ නෙමෙයි ඒ ඒ කියන්නේ ක්‍රියාව. ඒතර ක්‍රියාව දකින්නේ සතර මහා ධාතුන්ගේ. ඒ දර්ශනය සම්මාදිට්ඨියයි. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව දකින්න. ඒතොර එතන හොඳට සිත පිහිටලා තියෙන්නේ. ඒකට සිහිය ඕනේ. හොඳ සිහියක් ඕනේ. සතිය. හා යෝනිසෝ මනසිකාරය. මන නුවණ. දැන් අර ඇහෙන් පෙන්වන්නේ ඇහැට හැක්. තමන් ළඟ තියෙන ඇහෙන් තවත් ඇහක් දකින්න පුළුවන්. ඒක වෙන එකක්. මනසින් දකිනවා ඒ ඇහැම අර ක්‍රියාව හැටියට. එතන තියෙන්නේ සත්‍ය වශයෙන්ම ක්‍රියාව. ඒතර ඇසේ නෙමෙයි සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. එතනයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන තියෙන්නේ. එයි පෙරලන්නේ විපරිණාමයටපත් කරන්නේ වෙනස් කරන්නේ සතර මහා ධාතු විසක් ඇස නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. හොඳට දැනගන්න, හොඳට දැකගන්න ඇස නෙමෙයි විපරිණාමයටපත් කරන්නේ. තියෙන ආකාරයෙන් අන්න ආකාරය ගන්න වෙනස් කරන්නේ ඇස නෙමෙයි ක්‍රියාවයි. ඒ භූතයන්ගේ විකාරයයි. ඒ භූතයන්ගේ විකාරයයි වෙනස් වෙන්නේ. භූතයන්ගේ තියෙන ස්වභාවය තමයි අනිත්‍ය ස්වභාවය. භූතයන්ගේ තියෙන්නේ දුක්ඛ ස්වභාවයක්. භූතයන්ගේ අනාත්ම ස්වභාවය තියෙන්නේ. එහෙ නෙමෙයි. ඇස අනිත්‍යයකට කොච්චර කිව්වත් හරියන්නේ එහෙනම් එතන තියෙන්නේ අර ක්‍රියාවේ තියෙන්නේ අනිත්‍ය ස්වභාවය. එයි ඉපද බිඳිනවා. ඇතිව නැති වෙනවා. එතකොට අපි එන්නේ ඥානයක් එක්ක. දැන් මේට කලින් පැහැදිලි කරලා තියෙනවා. අර අපි ඇස වශයෙන් වෙන් කළානේ දැන් මේක හයක් තියෙනවනේ. එතකොට ඇස වශයෙන් වෙන් කිරීම, වෙන් කළා දැකීම සම්මර්ෂණ ඥානය. එතකොට ඇස මෙනෙහි කෙරුවේ සිතින්, එතකොට සතර මහා ධාතු කියලා දැනගත්තේ සිතින්. එතකොට ඒ සතර මහා ධාතු කියන්නේ රූපය දැනගත්ත සිත නාම, එතන නාම රූප පිරිසිදුව දැනගන්නා නුවණ. දැන් ඇස වෙනුවට භූතයන්ගේ ස්වභාවය දැක්කා. ඒ අතාවූත ඥාන දර්ශන ස්වභාවය. ඇත්ත ඇති සැටියෙන් දැක්කා. ඒ භූතයන් ඉපද බිඳෙන ස්වභාවය දැක්කා. ඇතිව නැතිවන ස්වභාවය දැක්කා. හටගෙන ශනේ නැතිවන ස්වභාවය දැක්කා. ඒ උද්‍යව්‍ය ඥානය. දැන් මේ පිරිවෙන ඥාන උපදිනවා. සම්මර්ෂණ ඥානය, නාම රූප පිළිබඳ ඥානය, පිරිසිදු දැනගන්නා වුණවනේ යථාභූත ඥාන දර්ශනය ඇත්ත ඇති සැටියෙන් දැකීම හා උද්‍යව්‍ය ඥානය. තව තියෙන ඉදිරියට ඥාන. ඒතර දැන් මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට යනකොට මේ ඥාන ටික අපි හොඳට හරියට නිවැරදිව සම්පූර්ණ කරගෙන ඕනේ යන්න. දැන් අර සිතින් තොර මනසින් ගත්තේ අර ඇසේ අභ්‍යන්තරයේ තියෙන ක්‍රියාව. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. දැන් එතකොට එතන තියෙනවද බලන්න ඕනේ අපි අර බුද්ධියට හේතු වෙන අංග ටික. බුද්ධියට හේතු වෙන අංග බොජ්ජංග, බෝධි අංග. බෝධි කියන්නේ නිවන. එහෙනම් නිවනට හේතු වෙන අංග ටික එතන තියෙනවද කියලා අපි පරීක්ෂාවෙන් බලන්න ඕනේ. දැන් බලන්න වෙන්නේ මනසින් ඒකත්. දැන් මනසින් කරන පරීක්ෂණයක් මේක. ඒකට තමයි මේ භාවනා කියලා කියන්නේ බුද්ධියෙන් කරන පරීක්ෂණයට. එතකොට දැන් අපි දකින්න ඕනේ එතන. එහෙනම් අපි එතන අපේ සිහිය පිහිටලා තියෙනවා. ඇහෙන් ඇහක් නම් දකින්නේ සිහිය පිහිටලා නැහැ. මනසින් නම් දකින්නේ අර භූතයන්ගේ ක්‍රියාව සිහිය එතන පිහිටලා තියෙනවා. ඒකට සම්මා සති කියනවා. ඒක බෝධිඅංගයක්. බෝධි අංගය ඒ කියන්නේ බෝධි කියන්නේ නිවන ඒකට හේතු වෙන පළවෙනි අංගය තමයි සතිය. සතිය ධම්මවිචය, වීරිය, ප්‍රීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා. ඔය හත. ඔය හත පිරිවර වෙන්න ඕනි. ඔය හත එක්ක එන්නේ. ඔය හත නැතු යන්න බෑ. ඔය මේ ධර්මතා හත වර්ධනය වෙන්නේ නැතුව නිවන් දකින්න බෑ. ඒකයි මග නොමග කියලා කියන්නේ. අපි නිවැරදි මගට වැටෙන්න ඕනේ. එහෙනම් මනසින් අර භූතයන්ගේ ක්‍රියාව දකින එතන සිත හොඳට පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ සතිය සිහිය තියෙනවා. ඒ දකින ඒ නිවැරදි ස්වභාවය තමයි ධම්ම විචි කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවට. නිවැරදි සම්මා දිට්ඨි. ඒතොට නිවැරදිව දකින්නේ මනසින්. ඒකයි කියන්නේ මේ බුදුදහම කියන එක දර්ශනයක්. ඒක එහෙන් නෙමෙයි. ඒක මනසින්. එකයි බෞද්ධ දර්ශනය බුද්ධියෙන් දැකීම බෞද්ධ දර්ශනයයි. තර බෝධි එහෙනම් අතන අපිට ප්‍රඥාව යෝනිසෝ මනසිකාරය කියන්නේ මනා නුවණ. එහෙනම් මනසින් දකින්නේ බාහිර කෙනාගේ ඇස වෙනුවට අපි දකින්නේ අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නම් එතන තියෙන්නේ ප්‍රඥාව. එතන කියන්නේ ඥාණය, නුවණ. එතන තියෙන්නේ යෝනිසෝ මනසිකාරය, මනා නුවණ. අර සම්මා සතිය එතන හරියට පිහිටලා තියෙනවා. එතකොට යෝනිසෝ මානසිකාර්ය මනා නුවණ කියලා එහෙම නැත්නම් අර විදර්ශනා ප්‍රඥාව කියන්නේ ධම්ම විචය ධම්ම විචය කියන්නේ බෝධියට හේතු වෙන අංගයක්. සතිය ධම්ම විචය ඊගාව කාරණය තමයි වීරිය. දැන් හොඳ වීරියක් ඕනේ මේක එතන නවත්තලා ඒ යථා ස්වභාවය අවබෝධ කරගන්න සතිය හා යෝනිසෝ මනසිකාර්ය ආධාර කරගෙන නනම් හොඳ වීරයක් ඕනේ. ඒතර සතිය ධම්මවිච්‍ය වීරය අනිවාර්යෙන් ඕනේ. දැන් මේ වැඩෙන්නේ බෝධිඅංග. ඒතර බෝධි කියන්නේ නිවන. නිවනට අවශ්‍ය කරන අංග වැඩෙනවද කියලා බලන්න ඕනේ. එතකොට තමයි මග නොමග පැහැදිලි වෙන්නේ. එම නැත්තම් නොමග. එහෙනම් එතකොට නිවැරදි මගට වැටෙන්න ඕනේ. ඒතොර එහෙනම් 100 හරියට පිළිටලා තියෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාර්ය මනාව එතන රැඳෙන්න ඕනේ. ඒතොර ඒ තුලින් දකින්නේ නිවැරදිව දකින ඒ තමයි ප්‍රඥාව. ඒ තමයි ධම්ම විචි. සම්බෝධි අංගය. ඒතර සති සම්බෝධි අංගය. ධම්ම විචි සම්බෝධි අංගය. වීරය හොඳ මානසික කායික වීරයක් ඕනේ. හොඳට ඒක බලන්න නම් හොඳට දකින්න නම් හොඳට තේරුම් ගන්න හොඳට අවබෝධ කරගන්න වීරයක් ඕනේ ඒ වීරිය බෝධි අංගයක් බොජ්ජංගයක් විරිය සම්බෝධි අංගය කියලා වත් අහලා තියෙනවා. ඒත් දන්නවා. මොකද්ද? හොඳ වීරයක් ඕන එක හොඳට පවත්වාගෙන යන්න මේ මානසිකාර්ය ඒ නිවැරදිව සිදුවෙන ක්‍රියාව හොඳින් දැනගන්න හොඳින් දැකගන්න වීරයක් ඕනේ. ඒ විරිය සම්බොජ්ජග්ගයයි. තර සතිය ධම්මවිචය වීරය ඒ දර්ශනය තුළ සිතට එන ලොකු සතුටක්. ඒ සතුට මොකද්ද? ප්‍රීති. ඒ ප්‍රීති සම්බෝධි අංගයයි. ତර දැන් මෙතන සතිය තියෙනවා. අර නිවැරදි දර්ශනය තුළ යෝනිසෝ මනසිකාරයවත් ධම්මවිචයවත් ප්‍රඥාව තියෙනවා. මන අනුවන එතන හරියට ක්‍රියාත්මක වෙන්නේ. ତර එතන තියෙන වීරිය, ද වීරියෙන් තමයි මේක මේ දැනගන්නේ හා දැකගන්නේ. ତර සතිය වැඩිලා, ධම්මවිචය වැඩිලා, වීරිය වැඩිලා ඒ තුල එන්නේ සිතට හොඳට සතුටක් එනවා. මට යථාර්ථය පේනවා. මට සත්‍ය පේනවා. මට පරම සත්‍ය මන් දකිනවා. නිවැරදි ආකාරයට මන් දකිනවා. එයාට සතුටක් එනවා සිතට. ඒ ප්‍රීති සම්බෝධියංගය. අනිත් එක පස්සද්දි. පස්සද්දි කියන්නේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි දෙකයි. කාය පස්සද්දි කියලා කියන්නේ සිතේ සංසිඳීමට. කාය පස්සද්ධි. කෙලෙස් වල සංසිඳීම. චිත්ත පස්සද්ධි කියලා කියන්නේ සිතේ චෛතසිකයන්ගේ සංසිඳීමට. දැන් කොහොමද මේ සංසිඳෙන්නේ? කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි. දැන් යම් කිසි කෙනෙක් අර නිවැරදි ආකාරයට දකිනවා නම් මනසින් එතකොට සතිය වැඩිලා ධම්මවිචි වැඩිලා, වීරිය වැඩිලා, සතුට වැඩිලා. ඒතර මෙයා නිවැරදිව දැකීම තුළ එයා ඒ ධර්මතාවය පිළිබඳව විඳින්න යන්නේ නැහැ. විඳින්න යන්නේ විඳී විඳින්න ගියොත් තමයි විඳින දේ හඳුනාගන්නේ හඳුනා ගැනීම තුළ තමයි සිත බලවත් වෙන්නේ. දැන් එතකොට පස්සද්ධියක් නැහැ. ඒ කියන්නේ සංසිඳිලා නැහැ. විඳිනවා නම් විඳින දේ හඳුනා ගන්නවා හඳුනා ගන්න දේ තුළ සිත බලවත් වෙනවා. දැන් එහෙන් ඇහක් නම් දැකලා ඇහැ පිළිබඳවයි විඳින්නේ. ඒතොර ඇහැ ලස්සනයි. කියලා විඳිනවා. හඳුනාගත්තේ ඇහක් හැටියට. එතන සිත බලවත් වෙනවා. හරි ලස්සනයි ආගේ ඇස. ඒ ඇස් දෙක හරි ලස්සනයි. නීල වර්ණ අපි එහෙම කියනවා. දැන් එතකොට ඒ දර්ශනය තුළ සංසිඳීමක් එන්නේ. සිතේ සංසිඳීමක් එන්නේ. ඒ කියන්නේ කාය පස්සද්ධියක් එන්නේ. එයි එතන විඳිනවා විඳින දේ හඳුනා ගන්නවා හඳුනා ගැනීම තුළ බලවත් වෙනවා එතන කර්ම සකස් වෙනවා. කර්ම සකස් වුණොත් සංසිඳීමක් ඕ. කර්ම සකස් නොවන තැනයි සංසිඳීම හෙවත් පස්සද්ධිය තියෙන්නේ. සංසිඳීම කියන්නේ ඒතර පස්සද්ධිය කියන්නේ සංසිඳෙනවා. ඒතර සංසිඳෙනවා නම් එයා විඳින්නේ නැහැ. විඳ සංසිඳෙන්නේ. ඒතර හඳුනාගන්නේ නිවැරදි ආකාරයට එතන තියෙනවා කායපස්සද්ධි. ඒතකොට හඳුනා ගැනීම තුළ බලවත් වෙන්නේ නැහැ. එහෙනම් හඳුනාගත්තේ නිවැරදි ආකාරයට සතර මහා ධාතුන්ගේ ක්‍රියාව වර්ණයට ගන්න ඒ සියල්ල සතර මහා ධාතුන්ගේ ක්‍රියාව හැටියට දකිනකොට එයාගේ සිත බලවත් වෙන්නේ නැහැ. එතන තියෙන්නේ කායපස්සද්ධි. පැහැදිලිද? ඒ කියන්නේ කර්ම සකස් වෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. කර්ම සකස් වෙන්නේ අර දේ පිළිබඳව එහෙමනම් ඒ දැකපු දේ පිළිබඳව ආසාවෙන් ගත්ත තැනයි කර්ම සකස් වෙන්නේ. මනතෝ කර්ම සකස් වෙන්නේ එතන පස්සද්දි සංසිඳෙනවා. ඒ කාය පස්සද්දි. ඒ කියන්නේ අර කෙලෙස් වල සංසිඳීම. චිත්ත පස්සද්දි. චිත්ත පස්සද්දි කියන්නේ එතකොට සිත සංසිඳෙනවා. චිත්ත පස්සද්දි ඒ චෛතසිකයන්ගේ සංසිඳීම ඒ තමයි විඥාණය අபிසංකාර විඥානයක් හෙවත් කර්ම විඥානයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක හොඳට දැනගන්න, ඒක හොඳට දැකගන්න. ඒ තමයි පස්සද්ධි කියලා කියන්නේ. එතකොට කර්ම විඥානයක් බවට පත් වෙන්න නම් විඳින්න ඕනේ, හඳුනා ගන්න ඕනේ, බලවත් වෙන්න ඕනේ. ඒතර බලවත් වීමට අපි කියනවා චේතනා කියලා. හඳුනා ගැනීමට කියනවා සංඥා කියලා. විඳීමට කියනවා වේදනා කියලා. ඇහැ රූපයයි එකට කියනවා රූප කියලා. ඒ පිළිබඳව දැනගත්ත සිත විඥානයේ ඒ විඥානය එතකොට රූපය උපාදාන කරගන්නවා වේදනා උපාදාන කරගන්නවා සංඥා උපාදාන කරගන්නවා සංස්කාර උපාදාන කරගන්නවා විඥාන උපාදාන කරගන්නවා පංච උපාදානස්කන්ධ පංචස්කන්ධයම උපාදානයි උපාදාන පත්‍ය භව එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ දුක්ඛ පංච උපාදානස්කන්ධ දුක්ඛ එහෙනම් ඒතර කාය පස්සද්දි චිත්ත පස්සද්දි ඒතර සිතේ සංසිඳීම හා සිතවිලි වල සංසිඳීම ඒතර විඳින්න නැත්නම් අඳුනා ගන්න නැත්නම් බලවත් වෙන්නේ නැත්නම් සිත සංසිඳිලා පස්සද්ධිය. අර විඥාණය. ඒතර වේදනා සංඥා සංස්කාර වුණාම තව එකක් තියෙනවා විඥාණය. විඥාණය ඒතර විඥාණය අபிසංකාර විඥාණය බවටපත් වෙන්නේ. අபிසංස්කාර එවත් කර්ම විඥාණය. අபிසංස්කාර කියන්නේ සංස්කාර වලත් ඉහළ ස්වභාවය. ඒතර අපි දන්නවා සංස්කාර කියන්නේ නාම ධර්මයක් ඒ කියන්නේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිජ්ජාභි සංකාර දැන් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිජ්ජාභි සංකාර කියන ධර්මතාවයන් පිළිබඳව ඒවා කර්ම විඥානයන් බවට පත් වෙන්න නම් අபிසංස්කාර වෙන්න ඕනේ එතකොටයි කර්ම විඥානය ඒ කියන්නේ විඥාණයට කර්මයක් අරමුණු කරන්න පුළුවන් ඒකයි කර්ම විඥානය කියන්නේ විඥාණයට අරමුණු කරන්න කර්මයක් තියෙන්න ඕනේ ඒතර අපි දන්නවා කම්ම කම්ම නිමිති ගති නිමිති. ඔයින් තුනෙන් එකන්නේ ගන්න. එහෙනම් අபிසංස්කාර බවටපත් නොවෙනවා නම් එතන කර්මයක් සකස් වෙන්නේ නැහැ. කර්මයක් සකස් වෙන්නේ කර්මයක් සකස් වෙන්නේ නැත්නම් චිත්තපස්සද්දි සංසිද්ධි. ඒතර කායපස්සද්දි විඳින්නේ හඳුනා ගන්න බලවත් වෙන්නේ. එතකොට සිත සංසිඳිලා. විඥානේ. ඒතර විඳින්නේ හඳුනාගන්නේ සිත බලවත් වෙන්නේ කියන්නේ වේදනා සංඥා සංකාර. ඒතර විඥානේ තියෙනවානේ. ඒතර විඥානේ අபிසංකාර විඥානයක් වෙන්නේ නැහැ. අபிසංකාර විඥානයක් හෙවත් කර්ම විඥානයක් වෙන්න නම් විඳින්න ඕනේ විඳින දේ හඳුනා ගන්න ඕනේ හඳුනා ගැනීම තුළ බලවත් වෙන්න ඕනේ. දැන් මෙතන කාය පස්සද්දි චිත්ත පස්සද්දි එහෙනම් ඒතොර දැන් බලන්න මේ බෝධි අංග නෙමෙයිද වැඩෙන්නේ කියලා නිවැරදිව දැනගන්නකොට නිවැරදිව දැකගන්නකොට නිවැරදිව දැන ගැනීම හා නිවැරදිව දැක ගැනීම තුළ වැඩෙන්නේ බෝධි අංග බොජ්ජංග එතකොට දැන් දැන් මෙතන තියෙනවා සතිය සිහිය තියෙන හොඳට එතොර ධම්ම විචිය තියෙනවා ප්‍රඥාව ධම්ම විචි සම්බෝධියංගය ඒතර දැන් හොඳ වීරියෙන් ඉන්නේ මේක බලාගෙන ඉන්නේ. ඒතර විරිය සම්බෝධියංගය සතිය ධම්මවිචේ වීරි ලැබෙන සතුට ප්‍රීති සම්බෝධියංගයයි. ඒතර සතිය තියෙනවා ධම්මවිචේ තියෙනවා වීරිය තියෙනවා ප්‍රීති තියෙනවා පස්සද්දි. දැන් සංසිඳන. සංසිඳන සිත ඒතර පස්සද්දි ඊගාවට සමාධි. දැන් සිත එකඟයි. දැන් සිත හොඳට එතන නැවතිලා තියෙනවා. යථාර්ථය දකිමින් ඉන්නවා. හොඳට සිත එතන නැවතිලා සත්‍ය සිදුවෙන ආකාරය හොඳට බලාගෙන ඉන්නවා මනසින්. දැන් සමාධිය. එතන එන්නේ උපේක්ඛාව. උපේක්ඛා කියලා කියන්නේ මධ්‍යස්ථයි. නිවනට යන්න නම් මධ්‍යස්ත බව ඕනේ. හැබැයි ඒ මධ්‍යස්තතාවය අපිට සාමාන්‍යනුත් තියෙනවා. ඒ මධ්‍යස්ථාවය නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අර නාම රූප දෙක පිළිබඳව ඇති වෙන මධ්‍යස්ථ ස්වභාවයයි සිටි. නාම රූප දෙක පිළිබඳව. අපිට තියෙනවා දැන් සාමාන්‍ය ආකාරයේ මධ්‍යස්ථ ස්වභාවයක් හෙවත් උපේක්ෂා සහගත ස්වභාවයක්. ඒ තමයි දැන් අර මම මුලින් සඳහන් කළා ඇස බාහිර රූප දෙක නිසා සිත ඒ කියන්නේ චක්කු විඥාණය කර්ණු තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා විඳීම ඒ විඳීම සොම්නස් දොම්නස් මැදහත් කියලා. ඒක සාමාන්‍ය පුජ්‍යලයකටත් තියෙනවා. මිනිකා පස්පව් දස කුසල් කරන කර පුජ්‍යලයටත් ඒක තියෙනවා. ඒ උපේක්ඛා. ඒ උපේක්ෂාව නෙමෙයි මේ කියන්නේ. බුද්ධියට හේතු වෙන අංග. ඒ කියන්නේ නිවනට හේතු වෙන අංගයක් වශයෙන් එන්න ඕනේ උපේක්ඛාව. ඒ උපේක්ඛා වෙන්නේ බෝධි අංගයක් හැටියට. බොජ්ජංග කිව්වේ ඒකයි. ඒන්නේ අර සමාධිය තුල. සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. ඒ චිත් එක ඒකාග්‍රතාවය ආවේ පස්සද්දී. ତොර කාය පස්සද්දී චිත්ත පස්සද්දී. කායේ සංසිඳ. ତොර සිතේ සංසිඳීම හා විඥානයේ සංසිඳීම. ତොර විඥානය මෙතන අපි සංසිඳවන්න ඕනේ. ඒ විඥානය කර්ම විඥානයක් බවට පත් කරගන්නේ නැහැ. අபிසංකාර සහිත කර්ම විඥානයක් බවට පත් වෙන්නේ පෘථග්ජන පුච්චරයට. සාමාන්‍ය පුච්චරයට ඕන වෙලාවක සිද්ධ වෙන්නේ අபிසංස්කාර සහිත කර්ම විඥානයක් නැහැ. නිවැරදි දර්ශනය. එතකොට දැන් මෙතන අපි බහින්නේ ලෝකෝත්තර ආර්ය ශ්‍රාංගික මාර්ගයට. ඒ කොහොමද? සම්මා දිට්ඨිය. ඒතර ඒ සම්මා දිට්ඨිය ලෞකික පැත්ත නෙවෙයි ලෝකෝත්තර පැත්තනේ. එයි යථාර්ථයනේ දකින්නේ. ඇසේ යථා ස්වභාවයයි දකින්නේ. ඒ කියන්නේ භූතයන්ගේ ක්‍රියාව. ඒක තමයි ඇත්ත. ඒ තමයි පරම සත්‍ය. එහෙනම් ඒ නිවැරදි ක්‍රියාව දකිනවා ඒක සම්මාදිට්ඨිය. ඒ පිළිබඳව විතර්ක ਵਿਚාර කිරීම සම්මා සංකප්පයයි. දැන් එතකොට එන්නේ ලෝකෝත්තර මාර්ගයට එන්නේ. දැන් ඒතර සම්මාදිට්ඨි සම්මා සංකප්ප. එහෙනම් ඒ නිවැරදි ආකාරයට සම්මාදිට්ඨිය සම්මා සංකප්පය වැඩුණොත් ඒ සම්මාදිට්ඨිය ඒ සම්මා සංකප්පය සම්මා වාචා සම්පූර්ණ කරනවා. ඒ සම්මා වාචා සම්මා කම්මන්ත සම්පූර්ණ කරනවා. ඒ සම්මා කම්මන්ත සම්මා ආජීව සම්පූර්ණ කරනවා. සම්මා ආජීව සම්මා වායාම සම්පූර්ණ කරනවා. ඒ සම්මා වායාම සම්මා සතිය සම්පූර්ණ කරනවා. දාංග හත පිරිවර. දාංග හත පිරිවර. වට වෙලා එන්නේ. දැන් වට වෙලා ආවා චිත්ත ඒකාග්‍රතාවය. රහතන් වහන්සේ ඇලෙන්නේ ගැටෙන්නේ. රහතන් වහන්සේ ඇලෙන්නේ ගැටෙන්නේ. ඒ රහතන් වහන්සේ ඒ තමයි උපේක්ෂාව. ඒ තමයි මධ්‍යස්ථ ස්වභාවය. ඒකට කියන්නේ తත්‍ර මජ්ජිතතා කියලා කියනවා. සංස්කාරයන් පිළිබඳව මදහස් ස්වභාවය, සංස්කාරයන් පිළිබඳ උපේක්ඛාව. ඒකයි අපට ඕනේ. දැන් බලන්නකො කොච්චර ලස්සනට බුදුරජාන් වහන්සේ දේශනා කරනවද මේ සසරින් නිවනට යන මාර්ගය. ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඇසේ ක්‍රියාව දුකට හේතුවයි. දුක් උපදවන්නේ. එතකොට දැන් අර චිත්තපස්සද්දි කායපස්සද්දි කියන කර්ම පිළියෙල නොවන ආකාරයට මනස ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම් ඊගව භවයට හැක් හදන්න බෑ. කර්මයෙන් ඕනේ හැක් හදන්න. කර්මයෙන් ඕනේ කන හදන්න. කර්මයෙන් ඕනේ නාසය හදන්න. කර්මයෙන් ඕනේ දිව හදන්න. කර්මයෙන් ඕනේ ශරීරය හදන්න. කර්මයෙන් ඕනේ හෘදේ වස්තු හදන්න. කර්මයෙන් ඕන ස්ත්‍රී පුරුෂ භාවය වෙන් කරන්න. දැන් කර්ම සකස් වෙන්නේ නැත්තම් කොහොමද හදන්නේ? හදන්න බෑනේ. එහෙනම් නිවන. ඒතර නිවන කියන එකේ අර්ථය තේරුම් ගන්න නිවන කියන්නේ නිවුණා. එහෙනම් නොපවතින නොපවතින තැන නිවන. හට නොගන්න තැනයි නිවන. අප්‍රවෘත්තියයි නිවන. දකින්න නැහැ කිව්ව එකයි. ආයතන හයේ Nirodhayai නිවන. නාම රූප දෙකේ ක්‍රියාවේ අවසානයයි නිවන. එතන සතර මහා ධාතුන්ගේ පිහිටීමක් නැහැ. ආයි ප්‍රතිසන්දියක් නැහැ. ඒ විඥානයේ ගිය දිහක් නැහැ විඥානයේ නිවුණා. විඥානයේ නිවුනේ निराහාර නිසා. ආහාර නැ විඥානයේට. එයි කර්ම විඥානයක් බවට පත් කළේ නැහැ. අபிසංස්කාර සහිත කර්ම විඥානයක් බවට පත් නොකොලොත් විඥානය නිවෙනවා. අபிසංස්කාර කියන්නේ අර සිතුවිලි බලවත් කරලා කර්ම විඥානයක් බවට පත්කොළොත් සසරට යනවා. හොඳයි ධර්ම දේශනාව නිමවටපත් කරනවා.